අවසරයි ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ඊයේ පෙරද වගේම ධර්ම සාකච්ඡාවට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඉඩ වේලා කාල වේලා ලැබෙන පරිදි අනිකුත් ප්‍රශ්න වලට ඉඩ තියලා අපි ඉල්ලා හිටමු මනුජගෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි ස්වාමින්වහන්සේ තෝරාගත් ලිඛිත ප්‍රශ්න පහක් තිබෙනවා. පළවෙනි ප්‍රශ්නය අති ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ යෙදුණෙමි. වම දකුණ වශයෙන් මෙනෙහි කළෙමි. වම් පාදයේ බිම තබන විට එය පොළවට ස්පර්ශ වන අයුරු විලුඹ පතුල ඇඟිලි ආදී ලෙස වෙන්වෙන්ව දුටුවෙමි. එම පොළවට ස්පර්ශ වන ස්ථාන තද ගතියක්ද සීතල ගතියක්ද දැනුනි. දකුණු පාදයේත් එසේ බලමින් සක්මනේ යෙදුණෙමි. හිත පිට ගිය අවස්ථා කලාතුරකින් සිදු වුවද එය වහා වැටහි නැවත පෙර පරිදිම සක්මනේ යෙදුණෙමි. පැයකට ආසන්න කාලයක් මෙසේ සිදු කරද්දී වර එක পায় පැටලුණ අවස්ථාද තිබුණි. ආරම්භක අවස්ථාවට වඩා ඊට අඩු වේගයකින් ඒ අවස්ථාවේ සක්මන සිදුවිය. දැස් පියවීමට ආසන්න බවක් දැනුනි. දැස් පියාගෙනද අරමුණේ සිටිමින් සක්මන් කළ හැකි විය. එහෙත් වරින් වර මුහුණේ තනින් තන ඇස වටා සහ නාසය ආසන්නයේ තනින් තන කැසීමට අවශ්‍ය වූද මම අරමුණේම සිටියෙමි. ටික වේලාවකින් එම අවශ්‍යතා තුනී වී ගොස් අඩ නින්දකට පිවිසියාක් මෙන් දැනුණද පෙර පරිදිම සක්මනේ යෙදුණෙමි. එහෙත් මම අරමුණේ සිටිමින් සක්මනේ යෙදෙන බව පාද වැලි මත ස්පර්ශ වීමෙන් දැනගතිමි. ගරු ස්වාමින් වහන්සේ මගේ සක්මන් භාවනාව වෙනදාට වඩා හොඳින් සිදු වූයයි මට සතුටක් ඇතිවිය. මා නිවරදිදයි පහදා දෙනමෙන් ඊටම කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ওই ඇත්තටම භාවනා කරන එකනට තමයි ඉස්සල්ලාම තීරෙන්නේ සතියේ පිහිටියද තබන තමන අරමුණට මුහුණ දෙනවද අස්පනා අපිට තියෙනවද කියන එක තේරෙනවා. ලියන ක්‍රමයට අහගෙන ඉන්න එකටත් තේරෙනවා. ඒ ලියන කෙනා අත්දැකීමට බරව ලියනවනම් ප්‍රත්‍යක්ෂයට බරව ලියනවනම් රචනය අහගෙන ඉන්න කොටත් තේරෙනවා මේක හිතලුවක් නෙවෙයි බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි වෙච්ච දෙයක් කියලා. එතකොට මේ sannivedanayak හුවමාරුවක් සිද්ධ වෙනවා. ඉතින් මේක පිළිබඳව මේක පටන් ගන්නමක් හොඳ පටන් ගන්නමක්. තාම මේකට පොඩි අත්උදව්වක් දෙනවා නම් කමඨාන සුද්ධ කළ දෙනවා නම් අපි පය තියෙන වෙලාවෙදී විලුඹ දැනෙනවා ස්පර්ශ වෙනවා අපි ඒක තද ගතියක් කියලා කියන්න උනන්දු වෙනවා නම් අපිට ලාභයක් ලැබෙනවා මේක ලියවිලා තියෙනවා මේ විලුඹේ තද ගතිය දැනෙනවා නම් මතක තියාගන්න පොළොව මෙලෙක් නිසායි විලුඹ තද ගතිය දැනෙන්නේ එහෙම නැත්නම් අපිට කියන්න පොළොව තදයි විලුඹ මෙලෙකයි කියලා මේ විදිහට අපිට ස්පර්ශ දෙකක ගැටුමකදී දෙකේ තියෙන විරුද්ධාර්ථ පද දෙකක්. ඒ දෙක ගැටෙනකොට තමයි ගැටුම කියලා කියන්නේ. අපි නැත්නම් ස්පර්ශය කියලා කියන්නේ. සමානාර්ථ දෙකක් ගැටුණට ඒකට ස්පර්ශය කියලා කියන්නේත් නැහැ. උදාහරණයක් වශයෙන් කියනොනම් අපිට වලලු කරෙන් පල්ලෙහා කොටස වලලු කරේ උඩ කොටසට ගැටෙනවා. ඒක අපි ස්පර්ශයක් විදිහට ගණන් ගන්නෑ. මොකද දෙකේම මස් තියෙන, දෙකේම ලේ තියෙන, දෙකේම ඇට තියෙන්නේ. ඒ දෙක ස්පර්ශයක් කියලා ගන්නෑ. අර පොළවේ වදිනකොට පොළොව තදනම් කකුල මෙලෙකයි. කකුල තදනම් පොළොව මෙලෙකයි. උදාහරණයක් වශයෙන් තුනි වැල්ල කැවිදිනකොට අපිට පොළොව තද නිසා පොළොව මෙලෙක නිසා ඒකේ රා බහිනවා. කකුල වැල්ලේ රා බහිනවා. සිමෙන්ති පොළවේ යනකොට සිමෙන්ති වෙනස් වෙන්නේ කකුල ඒකට පැතිරිලා බදා ගන්න. ඒ ඔක්කොගෙදිම ඒ මුරුදු සුමුදු ගතිය තද ගොරෝසු ගතිය ඒ ඔක්කොම එකක් අල්ලගත්ත ගමන් අනිත් ඒවාට විවිධ විදිහට පැතර පැතර බලන්න පුළුවන්. ඒ නිසා කවුරු හරි වාර්තා කරනවා නම් මට මේ කකුල තියෙන කොට දැනුණා කියලා කියන්නේ නැතුව දැනුනේ තත ගතිය කියලා එයාට පොඩි ණය විපස්සනාකින් කියලා දෙන්න පුළුවන්. කකුල තද දැනෙන්නේ පොළොව ඒ වෙලාවේ මෙලෙක් නිසා. කකුල මෙලෙක් දැනෙන්නේ පොළොව තද නිසා. පොළොව සීතල දැනෙනවා කකුල රස්නියයි. කකුල රස් සීතල දැනෙනවා පොළොව සීතලයි. ප්‍රශ්නයයි. මෙන්න මේ දෙක අතර ධාතු ගුණ දෙකක ප්‍රතිවිරුද්ධ ධර්ම දෙක ගැටුමක් තමයි හැම වෙලාවෙම ජීවත් වෙනවා කියන්නේ. ආන්න ඒකේ හිත තියාගෙන ඉන්නවනේ හොඳටම සතිය තියෙනවා. අපි ධාතු මනසිකාර කියන භාෂාවට පුරුදු වෙනවා. කිසිම දෙයක් අපිට ලෝකේ විස්තර කරන්න බෑ ධාතු මනසිකාරය නැතුව. තද ගතිය, මෙලෙක් ගතිය, උණුසුම් ගතිය, සිසිල් ගතිය, හැල්ලු ගතිය, බර ගතිය, වැగిරෙන ගතිය, තද මේ පිඩු කරන ගතිය ආදි වශයෙන් මේ ධර්ම වලින් හරහා තමයි අපි මුළු ජීවිතේම කතා කරන්නේ. නමුත් අපි මේක මේ මගේ পায় මගේ කකුල මගේ ඉඩම කියන්න ගිය ගමන් ඕක නිකන් වල්පල් හැරි බාටපත් වෙනවා. යම් වෙලාවක සිදුවෙන සංසිද්ධිය ධාතු මනසිකාට දාලා කතා කරුවා නම් ඒක තමයි බුදුහාමුදුරන්ගේ භාෂාව. ඒ තමයි ආර්යයන් වහන්සේලාගේ භාෂාව. මේකට දේව භාෂාව කියලාත් කියනවා. විශ්වගත භාෂාවක්. ධාතු මනසිකාරයේට જાතියක් ආගමක් මොකක්වත් නැහැ. ඉතින් ඔය කමඨානට හිත ගිහිල්ලා ඒක වාර්තා කෙරුවට පස්සේ හදලා දෙන්න පුළුවන් එයාට ඉදිරි ගමනක් විදියට බලන්න දැන් තද ගතිය දැනුණා ඒ මෙලෙක් දෙක හැප්පිච්ච නිසා තමයි. සීසලසක් දැනුණා තමගේ අකුල උණුසුම් නිසා තමයි. මෙන්න මේක බලන්න ගියාට පස්සේ තේරෙනවා ඒකේ තියෙන තද ගතියයි මේකේ තියෙන මෙලෙක් ගතියයි දෙකම එකක්වත් ඒගොල්ලෝ මේ පණ තියෙන කෙනෙක්ද තියෙන්නේ පණ නැති කෙනෙක්ද කියලා ඒව දන්නේ ඒ ධාතු එකක්වත් දන්නේ නැහැ මේ ක්‍රියාත්මක වෙන්නේ පණ ඇති කෙනෙක්ගේ කකුලේද පොළොවේද දන්නේ ඉතින් මේක එකක් මම කියා ගන්න එකක් මම නෙවෙයි කියාගත්ත ගම ඉතින් ආතතිය එනවා ඉතින් රණ්ඩු වෙනවා ධාතු මනසිකාට ගිය ගමන් තේරෙනවා ඒ ධාතුන් දන්නේ නැහැ මේ ක්‍රියාත්මක වෙන්නේ කොහෙද කියලා ඉතින් එහෙව් ධාතුන් ටිකක් අපි බාර අරගෙන මනාපමනාප පහල කරපු ගමන් අපේ හිත සංස්කරණය කළා වෙනවා චේතනා පහල කරා වෙනවා කර්ම රැස් වෙනවා ධාතු වශයෙන් බලලා ධාතු වශයෙන් ප්‍රකාශ කරන පුරුදු වෙනවා නම් රැස් වෙන තියෙන කර්ම නූපන්න අකුසල් නොයිපදවාම ගමන ගෙනියන්න පුළුවන් ඒ නිසා ඒක අතිරේක ලාභයට අතිරේක කාරණාවකට මම තක් කරන්නේ ඔය යන විදිය හොඳයි අර විදියට තව තවත් මේ ඥාණේ පැතිරෙන විදියට ඉදිරියට යන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේ ආශ්වාස ප්‍රශ්වාසයේදී හුස්ම රැල්ල නාසයේ ඇතුළත කුහරේ වැදීම දැනීම නිසා එහි සිත පැවැත්වීමට හැකිය. භාවනාව පටන්ගෙන ටික වේලාවක් යන විට ආශ්වාස ප්‍රශ්වාස චක්‍ර දෙකක් අතරතුර එනම් ආශ්වාසයක් වී එය ප්‍රශ්වාස වී නැවත ආශ්වාසයක් පටන් ගැනීමට පෙර පවතින කාලය තුල හදවතේ ගැස්ම දැනෙන්නට පටන් ගනී. නමුත් නැවත වහාම ආශ්වාසය පටන් ගන්නා විට සිත එම ආශ්වාසයේ පැවැත්වීමට හැකිය. ඒ අනුව ආශ්වාස ප්‍රශ්වාසයක් හද ගැස්ම දැනීමක් නැවත ආශ්වාස ප්‍රශ්වාසයක් ආදී වශයෙන් දිගින් දිගටම පුනරාවර්තනය වෙමින් සිදුවනු දැනේ. හද ගැස්ම දැනීම නිසා ආස්වාස ප්‍රශ්වාස දැනීම අගහැරී යාමට ඉඩ නොදී සිත ආස්වාස ප්‍රශ්වාස යෙහි පවත්වා ගැනීමට හැකිය. මේ தત્ත්වයේ වරදක් ඇද්දයි අනුකම්පාවෙන් වදාරණ සේක්වා ඔබ වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. මේකට අපි නිදර්ශනයක් වශයෙන් කියනවා නම් මීටර් 400 දුවනවා අපි එකතරම් කරුවෙක් ඊට පස්සේ කඩ කඩ මීටර් 100 100 දුවනවා රිලේ රේස් එකේදී. ඒකට මොකද්ද සිංහල නමක් තියෙනවා රිලේ රේස් එකට සිංහලෙන් කියන්නේ මොකද්ද? කඩ කඩ දිවීමද මොකද්ද? සහාය. සහාය දිවීම. ඒ සහාය දිවීමේදී කට්ටියගේ ජය පරාජයේ ලීඩ් එක තීන්දුව වෙන්නේ බැටන් එකේ. ඒ නිසා එක්කෙනෙක් ගිහලා එයා බැටන් එක අනිත් එක්කරට මාරු කරනවා. ලී කැලේ ඊගාව එකන ඊකාට මාරු කරනවා. ඒතකොට මේ මාරු කරන වෙලාවේදී මෙයාගේ වේගය අඩු වෙනවා අරයාගේ වේගය වැඩි වෙනවා අතින් අතට මාරු වෙනවා මේක ගමනට බාධාවක් තමයි නමුත් ඒ තරගේ හැටි එහෙම තමයි ඒ නිසා ආස්වාසි දිගේ යන සතිය ප්‍රස්වාසයට මාරු කරනවා ප්‍රස්වාසය දිගේ යන ආස්වාසයට මාරු කරනවා ප්‍රස්වාසයල ආස්වාසයට පොඩ්ඩක් දිග වැඩි හිස්තන වැඩි ආස්වාසන ප්‍රස්වාසයට එච්චර ලොකු ඉඩක් නැහැ ඉතින් ඒක නිසා ඒක බලන්න ගියාම පේනවා මේක මේ මීටර 400 තනිකඩ දුවන එකක් නෙවෙයි මෙතන තියෙන සහය දීවීමක් තියෙන්නේ. මේ සතිය එක එකනා එක එකනා අතින් අතට මාරු කරනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ඒකාකාරව පවතින සතියක් නම් මේක දැකපු ගමන් බලාපොරොත්තු සුන්වීමක් වෙනවා. නමුත් මේකට ලෑස්තිලා ගිය කෙනෙක් නම් පේනවා අඩේ බැලින්නම් මේක මේ මීටර 400 දුවන එකක් නෙවෙයි මෙතන තියෙන්නේ මේක සහය දෙවීමක් තියෙන කියලා දන්නවනම් අනික් කට්ටියට ඉස්සෙල් Tamanට දින ජය ගන්න පුළුවන්. ඒ නිසා අපි මෙතෙක් කල හිතාන හිටපු හැම දෙයක්ම කඩ කඩ වැඩක් තියෙනවා. කිසිම ක්‍රියාවක් කියලා දෙයක් මේ ලෝකේ නැහැ. ක්‍රියාවලියක් තියෙන. ඒ ක්‍රියාවලිය වල ජවනිකා රාශියක් තියෙන. ඒ ජවනිකා දෙකක් අතර අනිවාර්යයෙන්ම හිදසක් තියෙනවා. ඒක නොදකින්න තමයි සාමාන්‍ය ජීවිතය අපි ගත කරන්නේ. බුදුරජාණන්සේ උපනියව නතර කරලා වේගය අඩු කරලා පෙන්න ඕම් බලපන් දැන් හැම තැනම මෙතන දෙක මැද හිස්තරක් තියෙනවා. ඔය චිත්‍රපටිය බලන වෙලාවේ ප්‍රොජෙක්ටර් eh, එක හිමීට දීවොත් ජවනිකාවක් වැටෙනවා අන්ධකාරයක් වැටෙනවා ජවනිකාවක් වැටෙනවා අන්ධකාරයක් වැටෙනවා වේගෙන් යනකොට අර ජවනිකාවල මිනිස්සු වැඩ කරනා වගේ පේනවා ක්‍රියාවත් වෙනවා නමුත් අඩුවෙන් දිවුවොත් එක මිනිහෙක්වත් උතන වැඩ කරන්නේ උතන පේන්නේ පොඩි ආලෝකයක් විතරයි අන්ධකාරයක් තියෙනවා ආය ආලෝකයක් එනවා ඒ අතරමැද පොඩි වෙනස් වීමක් වුණාම හිතෙන් හදා ගන්නවා ආ මේ මිනිස්සේ අත දිග ඇරියා අත නැව්වා කියලා ඒ නිසා ප්‍රොජෙක්ටර් එකක් අඩු වේගෙන් දුවන්න බෑනේ චිත්‍රපටිය නරඹන්න බෑ අපිට පේනවා මේ හිතින් හදාගත්ත කෝලමක් බලන්නේ අර ඒ කෝලම හැදෙන්නේ එක රූප රාමුවක් පෙන්නලා අතරමැද අන්ධකාරයක් පේනවා ඊට පස්සේ රූප රාමුව පෙන්නකොට ඒ දෙක අතරමැද ඇනිමේෂන් එකක් එනවා චිත්‍රපටි බලනකොට කවදාහක්වත් අන්ධකාරයක් දැකලා තියෙනවද කියලා බලන්න අපි ඒකට කැමති නැහැ නමුත් දැනගන්න චිත්‍රපටි බලනවා 150ක් ඉන්නේ අන්ධකාරය අපි දැනගත්තත් නොදැනගත්තත් අර දෘෂ්ටියේ පැවැත්ම නිසා අපිට ඒක පන්නගෙන යනවා ඒක තමයි තෘෂ්ණාවේ කෘත්‍යය තෘෂ්ණාව කරන්නේ ඒක ඒ කඩයිම පෙන්වන්නේ නැතුව කඩ තොල්ල පෙන්වන්නේ නැතුව එයා පෙන්න හදන මේක දිගට යනවා ආනාපානි දිගට යනවා සතිය දිගට යනවා සමාධිය දිගට යනවා ජීවිතේ දිගට යනවා පැවැත්ම කියලා හිතාන ඉන්නේ. නමුත් හැම තැනකදීම සහය දෙවීමක් තියෙනවා. ඒක දැන ගැනීම සතියට බාධාවක් නෙමෙයි. සතියේ ක්‍රියාකාරමක් ක්‍රියාකාරකමක් සතියේ රංගනයක් සතියේ සූරවීරකමක් සතියේ හුරිබුහුටු හුතුබුහුටි ගතියක් තමයි අරමුණෙන් අරමුණට මාරු කර කර යන්නේ. ඒක හොඳටම පේනවා වම් කකුලේ ඉඳලා දකුණු කකුලට සක්මන් කරනකොට ওই දෙක අතරමැද සතිය මේකෙන් මේකට මාරු වෙන අපිට පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. හොඳටම දන්නවා තැන් දෙකක සතිය පිටවන්න කියලා. ඉතින් අන්න ඒක දැකලත් මේක සතියේ අඩුපාඩුවක් නෙමෙයි අර්යාදුවක් නෙමෙයි මේ සතියේ දක්ෂකමක් සතියේ හුරතලයක් ක්‍රියාකාරකමක් කියලා දන්නවනම් අපි මේ මෙතෙක්කල් සංසාරේ නොදැක්ක දෙයක් බලන්න බුදුහාමුදුර අපිට පෙන්ලා දෙන්නේ සතියෙන් සහ නැවතිල්ල වැඩ කිරිල්ලෙන් නැවතිල්ල වැඩි වෙන්න අරින්න ජවනිකාවක් ඇවිලි ගාව ජවනිකාව වෙන්න අරින්න එතකොට මේ අතරමැද හැම වෙලාවෙම මේ පුූට්ටුවක් තියෙනවා දෙක හේතු කරලා තියෙන්නේ ඕක දැක්කට පස්සේ හරි ලස්සන මේ මැජික් එකක් තියෙනවා ජීවිතේ. ආයෙ නොදකින්න බෑ උක. අපි දුවන්න ගිහිල්ලා හති හෙලනකොට උනත් පේනවා. කිව්වත් තේරෙනවා ඔය අතරමැද හැම තැනදීම පුට්ටුවක් තියෙන කියලා. අපි පොතක් කරන එක පැත්තෙන් පිටකොන්ද දිහා බලනකොට එක යායට තියෙනවා. පිටු පැත්තෙන් බැලුවත් පස්සේ පිටු පිටු එක තුළ තමයි ඝනකම හැදිලා තියෙන්නේ. ඒකට ඒක පිටු ඇදලා ඇදලා පෙන්නුවොත් යාට පේනවා මේ හැම පිටු දෙකක් අතරමැදම හිස් තැනක් තියෙනවා. ඒ නිසා අපි බුදුරජාණන්සේ දකින්න ඉස්සලා අපි පිට පොත්තේ පිටකොන්ද දැකලා තියෙයි යායට පේන්නේ. බුදුරජාණන් අනිත් පැත්තට ලබෙන ඕ බලපන් මේකේ පතුරු පතුරු තියෙන කියලා. ඒකට බයයි. දැන් මම ඉඳගෙන මේ ඉන්න තැන පතුරු ගියොත් එහම හොම්බතලිනවා දැන් යට තට්ටුවට ඇදගෙන වැටෙනවනේ. ඒ නිසා අපි කැමති නැහැ මේක පුපුරනට. මේ හොඳට අත කාලා බලන පුපුරලා නැහැ කියලා. හැම මේක හැම තැනම දැනනවත් කවදා හරි මේ බිල්ඩින් එක කැඩෙන එකේ උලංගිර දැනනවත් ගිහිල්ලා තියෙනවා. ඒක ඉංජිනේර ඕනනම් ඔය බිම බැති බිම බැති බිති දෙක අතර මැද බලන්න උලන් ඉර නෙවෙයි ඕගොල්ලෝ ඇදගෙන වැටෙන සයිස් එකේ ඉර තියෙනවා. පෙන්නවා මා ගෘහ නිර්මාණ ශිල්පියාට පෙන්නවා ඉංජිනේරට පෙන්නවා වැඩ කරපු බ්ලාස්ට් පෙන්නවා ඉතින් මොකද කරන්නේ කියෝ. මේකට නැගිලා හද මේගොල්ලෝ හැදී පස්සේ ඒ දෙන්න බහිනකොට බැඳ පැලිරක් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ වැටුනොත් එහෙම පිටට මං උඩ හිටිනවා. ප්‍රශ්නයක් නැහැ. මං වැටුනට ඕගොල්ලන්ට ප්‍රශ්න නැහැ. ඕගොල්ලෝ උඩ ඉතින් කොහොම වුණත් පැලිර අපිට පේන්නේ විශාල හානියක් නාස්තියක් වගේ බුදුරජාණන්ගේ සියලු ශක්තිය දවන්නේ උඹලා ඉන්නේ කැඩිච්ච බොල් වෙච්ච හිස් වෙච්ච ගෝම්බයක් උඩ. ඕක නිකන් බොරුවට පිටපැත්තෙන් බල්ලෝක සායංගකා ඉන්න එපා. ආස්වාද ප්‍රසාද දෙක අතරත් කැප් එකක් තියෙනවා. වම දකුණ අතරක් තියෙනවා. ඊට පස්සේ ওই ඉස්සරහ දවසක් කියලා තුන එක ආස්වාසයක් ඇතුළෙත් කැසි කැසි කැසි තමයි යන්නේ ඒත් කඩතොල්ලක් තියෙනවා. දැකපු දවසේ අන්තිමට කිසිම ඉසුබුලන්ඩ චිත්තක්ෂණයක්වත් නොතබ මේක ගොජ දාන ගොජයක් මේක තියෙන ආසාසෙත් එකයි ප්‍රසාසෙත් එකයි පිම්බීමෙත් එකයි හැකිලිමෙත් එකයි වමෙත් එකයි දකුණෙත් එකයි එතෙන්ට එනකන් අපි අරමුණ ගන්නවා හොඳට සමීපව බලනකොට කොයි අරමුණෙත් තියෙන පෙළන ගතිය තමයි තවන ගතිය තමයි ඒක දැකපු දවසේ තමයි තේරෙනවා හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් නිදාගෙන හිටියත් ඒක වෙනස් කරන්න බෑ භාවනා නොකරත් වෙනස් කරන්න බෑ ඊයේත් ඔහොමයි. හෙටත් ඔහොමයි කියලා ලැබිච්ච පුංචි දැනුම කාලයේ දිගේ දේශයේ දිගේ පැතිරෙන්න පටන් ගන්නවා. ඒ පැතිරෙන සුළු දැක්මක්. ඒ කියන්නේ පෙර දැක්මක් කියලා. ඒකට මම කියන්නේ ඒක දකින්න ලෑස්තිලා යන්න. කියාට පස්සේ තේරෙයි මේ වහලා ලස්සන්ට උපදාලා දුන්නට පැලිර ගියේ දෙයක් මේ පෙන්වන්න හදන්නේ අපිට. හුලංගිර ගියේ එකක්. ඒ හුලංගිර දැකීම අභාග්‍යයක්වත් අවසනාවක්වත් නෙවෙයි සතියේ සුවිශේෂ කෘත්‍යයක් කියලා බලන බලන හැම තැනම ඒ බින්දෙන ගතිය දැක්කනම් ඇතික විපස්සනා ලකූම ජයග්‍රහණයක්. එනිසා අන්න එක දක්නාසුළු භාවනා කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මා සක්මන් භාවනාවේ යෙදිමින් සිටින විට මුලින්ම දකුණු පාදය පොළවේ ගැටෙන විට මේ දකුණු පාදයයි වම් පාදය ගැටෙන විට වම් පාදයයි යනුවෙන් මෙනෙහි කරමි. මෙය දිගටම කරගෙන යන විට සක්මන් කිරීම පියවර 3කින් සිද්ධ වනසේ හැඟේ. මුලින්ම পায় වැලි පොළවේ ගැටීම, ඉන්පසු পায় පොළවේ ගිලීම, ඉන්පසු වම් පාදය ඊළඟ පියවර සඳහා එසවෙන බව තේරේ. මෙලෙසින් පියවර කීපයක් මෙනෙහි කරන විට වෙනත් සිතුවිලි පැමිණ සිත ඒ ඔස්සේයයි. ඉන්පසු ආයාසයකින් තොරව පාදයේ පොළවේ ගැටෙන බව දැනෙන නිසා ප්‍රීතියෙන් සිටින බව තේරේ. නමුත් මුලින් සිටියාසේ පියවර තුනක් සමාවෙන්න පාදයේ පොළවේ ගැටෙන බව දැනෙන නිසා සිහියෙන් සිටින බවට තේරේ. නමුත් මුලින් සිටියාසේ පියවර තුනකින් සිද්ධවන බවට නොතේරේ. ඔබ වහන්සේ ඊයේ කී පරිදි මූලික අරමුණ ගෙවි යනතෙක් මේ දෙස බැලීමට නම් මූලික අරමුණ ගෙවි යාම යනු කුමක්දයි කරුණාවෙන් පැහැදිලි කර දෙනු මැනවි. ඔබ වාසයට තෙරුවන් සරණයි. මූලික අරමුණ ගෙවි යාම සිද්ධ වෙන්නේ මායාකාරී විදියකට ඇස් නිලංකාර කරලා වක්කාර කරගෙන අසාත්මලා ලක්ෂණ වගේ පෙන්නගෙන. මේ හොඳට මුලමැද අග නැත්තම් විලුඹ තියෙනවා, එරෙනවා. ඒතකොට අනික් කකුල ඔසවනවා වගේ මේ ජවනිකා රාශියකින් තිබුණේ කොක්කොම් බොඳ වෙන්න පටන් ගන්නවා. නිකන් දිය සායන චිත්‍රයකට වතුර පාරක් වැදුනා වගේ. බුදුනාට පස්සේ පේනවා සතිය තියෙනවා මතර පරිච්ඡේද වශයෙන් වෙන් කරලා දැනගන්න බැරි ගතියක් තියෙනවා. නිකන් හරියට පළතුරු වෙන් වෙන් කපලා එකට දාලා සැලඩ් එක හැදුවට පස්සේ ඒ පළතුරු පාටින් හෝ කෑලි ඔක්කොම පැටලිච්ච නිසා සැලඩ් වෙච්ච නිසා එකින් එක වෙන් කරගන්න බැරි ගතියකට යනවා. ඉතින් ඒක නිකන් කියන්නේ කාලා වමන කෙරුවා වගේ පේන. රුචලඩයක් කන්න ඉස්සල්ලයි කාලා වමන කෙරුවාම හිතා ගන්න පුළුවන්. ඒක කියනවට කැමති නෑ මේ වෙලාවේ මම හිතන්නේ. අන්න ඒ වගේ අරමුණ නැති වෙන්නේ නෑ. දැන් කණ්ඩ ඉස්සල්ලා ෆෘට් සලාඩ් එකක් රාජකීය අමුත්‍යෙකුට දෙන්න පුළුවන් නේ. නෑදෑයෙකුට දෙන්න පුළුවන් ඒක පූජාවක් නේ. ඒක කාලා වමන කරපේ මොකුත් වෙලා නෑ. ඒ ඕජාවම තියෙනවා. නමුත් කාට හරි නිකන්වත් කියන්නවත් පුළුවන් දප්පා මේක නම් කාලා වමන කරපු දේ පුළුවන් නම් කාපන් කියලාවත් කියන්න බෑ. එකමයි ඒක නිකන් අරමුණ නැති වුණා වගේ. නමුත් ඕගොල්ලෝ දැකලා තියෙනවද බැල්ලියෝ කාලා ඇවිල්ලා වමන කළ පැටවුන්න දෙනවා. දැකලා නැතුව ඇති මම හිතන්නේ. මම දැකලා තියෙනවා බැල්ලි නෙමෙයි දෙන්නේ බල්ලා. ඒ දරුවන්ගේ තාත්තත් ඇවිල්ලා කාලා දානශාලාවෙන් කාලා ඇවිල්ලා අර පැටවු ළඟ වමන කරනවා. ඒක අය මොකුත් නෑ අර පැටවු දබ දබ දබ දබ දබ ගාලා කාගෙන කාගෙන කාගෙන යනවා. ඒ හිටපු මේ ඉන්දියානු ආමුදුරෝ ඌට නමක් දැම්ම කරුණා කියලා. බල්ලෝ වැඩි කරන්නේ නැහැ සාමාන්‍ය බැල්ලි තමයි කරන්නේ. නමුත් මේ බල්ලගේ තියෙන මොකක්දෝ ගතියක්. Tamanගේ දරුවෝ ළඟට ඇවිල්ලා වමනේ කරනවා. එතකොට අර ඛණ්ඩ ඉස්සලා ආහාරයත් කෑවට පස්සේ ආහාරයත් අතර වමනේදී හරි මහා අපුල් ගතියක් තියෙන ආන්න ඒක අරමුණට සිද්ධ වෙනවා. මේ හොඳට බලපෙකේ ඉරියා මාර්යා දාවල් මොකක්වත් නැතුව නිකන් ඕක නිකන් අප්‍රසන්න වෙන්න පටන් ගන්නවා. මේක තමයි අරමුණ නැති වෙන්න පටන් ගන්න හැටි ඒක බොහොම මායාකාරී. ඒක නිකන් ඉන්ද්‍රජාලයක් වාගේ. එහෙම නැත්නම් වක්කාර ජනවල සුළුයි. එහෙම නැත්නම් හිත මත් කරවන සුළුයි. ඉතින් එතෙන්දී යෝගාචර බොහෝ විට අතහැරලා දාලා යනවා මට ආනපනෙ පේන්නේ මගේ සතිය කැඩිලා මට සමාධිය නැහැ. මොකද්ද වෙලා තියෙනවයි කියලා පිනිච්ච අරමුණ මේ විදිහට නොපිනී යනකොට දරා ගන්න බෑ. ඒ කියන්නේ බුදුබණ අහලා නැහැ. ලෑස්ති වෙලා ගිහිල්ලා නැහැ. එහෙම නැත්තම් කමටහන සුද්ධ වෙලා නැහැ. සුද්ධ වෙච්ච කෙනා දන්න බලන්නකොට ඒක බොඳ වෙන ගතියක් එනවා. ඒ බොඳ වීම තමයි අරමුණ නැති වෙන්න පටන් අරගන්න දේ. ඒක ਸਰවඥාන්ස කියන්නේ අරමුණේ මේ ලිංග නිමිති උද්දේශ ආකාර අයින් වෙනකොට අරමුණ නැති වුණා වගේ තමයි පේන්නේ. වෙලා තියෙන්නේ අරමුණේ ලිංගේ නිමිත්ත සටහන ಉದ್ದೇಶය නැති වෙනවා. ඒකට අරමුණ නැතුණා වගේ පේන. ඉතින් ඒ කාරණාව භාවනා ඊටාම වැදගත් සම්දිස්ථානයේ පෙරලියක් පරාවර්තනයක් පරිණාමයක්. හරිම අමාරු යෝගාවචරයට ඒක දිහා බැලලා ඒ විදිහට ඒක වාර්තා කරන්න. එයා හිතන්නේ මේ නිදි මතක් ඇවිල්ලා මට එපා වීමක් ඇවිල්ලා නැත්නම් අරමුණ නැති වෙලා ගිහිල්ලා නැත්නම් සතිය නැති වෙලා සමාධිය නැති වෙලා කියලා දඟලනවා අර අරමුණු පරිණාමය වීම විපරිණාමයටපත් වීම ප්‍රීමනාප භාවයක ඉඳලා රංජනීය කළ හැකි තැනක ඉඳලා විරංජනීය කරන තැනකට පැත්වීම දකින්න බලන ගිය කෙනාට ලොකු ජයග්‍රහණයක්. ඒක නැති නිසා තමයි මේ ਸੰසාරේ ඉන්නේ. නමුත් ඒක නොදකින්න බලන ගිය කෙනාට වක්කාරයක්. උණක්. අපත් අසාත්මක රෝගයක් බාටපත් වෙන නිසා ඒක අහලා තියෙන්න ඕනේ. භාවනා කරන්න ඉස්සෙල්ලා ඒක අහලා තියෙන්න ඕනේ. වරද වරද ගිහ දවසක මේක ලෑස්තිලා යන්න ඕනේ. ගියාට පස්සේ ඒක එච්චරම කරදර වෙන දෙයක් නෙවෙයි. ඒක දැක ගන්න පුළුවන් දෙයක්. අන්න ඒකට මේ බණත් අරගන්න ධර්ම සාකච්ඡාත් අරගන්න බණ භාවනාවත් කරා. කරලා දවසක ඕක හරි ගියාට පස්සේ අර ආස්වාස් ප්‍රසවාසී අතර කඩයිම් දැක්කපු කෙනාට නොදකින්න බැරුවා වගේ ඔක එක දවසක් දැක්කොත් ඊට පස්සේ ඒක නට ආය කවදාකවත් ඒක නොබල ඉන්න බෑ. කොයි දේ බැලුවත් බලාන ඉන්නකොට ඒකේ රංජනය කරන ගතිය අඩු වෙලා යනවා. ඒක නිසා ඒක දක්නාසුලෝ භාවනා කරුවොත් එයාට මේ ලෝකෙ පිළිබඳව මොකද්දෝ කලකිරීමක් යනවා. ඔය කවුරු මොන જાතියෙන් උලිහිලි පාලා පෙන්වන්න හැදුවත් ඕකේ තියෙන්නේ දෙතිසක් කුණප බව තේරෙනවා. රංගන රංගපාණ්ඩ ගියාට නවදොරෙන් වැగిරෙන කාර්ලු සහිත වූ දෙතිස් කුණපයක් ඕකේ තියෙන්නේ වෙන මොනවත් නැහැ කියලා තේරෙන්න පටන් අර ගන්නකොට කුමන නැටුම් කෙලි කවට සිනාදා ඒක ඇති වුණා නම් අපි මේවත් එක වැඩ කරයි නමුත් මෙච්චරම ප්‍රේම කරන එකක් නෑ. අපි මේවත් එක වැඩ කරා බෑ මෙච්චරම ඊර්ෂ්‍යා කරන එකක් නෑ. අපි මේවත් එක වැඩ කරා එච්චරම අපි තෝතෝ වරපල කියලා රණ්ඩු කරන එකක් නෑ. මේ කුණු වෙන ලන්දකට මොන රණ්ඩුද කියලා ඒ නිසා අන්න එක දක්නාසුලුව බලන එක අරමුණ නැතිවීම බලනවා කියලා තමයි අපි සාමාන්‍ය පොතේ කියන්නේ. වෙන්නේ අරමුණ නැතිවීම නෙවෙයි අරමුණ විකෘත වීම. විපරිණාමයටපත් වීම. රූපාන්තරණයටපත් වීම. පෙරලියකටපත් වීම අන්නේ වෙලාවේදී සීමුර්ජාවෙන් නිතුව බලන්න නම් සද්ධාව තියෙන්න ඕන. හොඳයි අපි අංගා ප්‍රශ්නේ. අවසරයි ගරු ස්වාමින් වහන්සේ මම නාසිකාග්‍රේ සිය තබා වීරියෙන් නානාපාන සති භාවනාවේ යෙදෙන්නෙමි. එසේ යෙදීමේදී හිරිවැටීම් කම්පන සියුම්ව සිරුර හැපීම් යන අත්දැකීම් වලට මුහුණ දී ඇත්තෙමි. මෙසේ සෑම භාවනා කාල කාලඡේදයක් තුලදීම සිරුරේ කුමක් හෝ සිදුවීමක් බලාපොරොත්තුෙන් සිටීම මගේ භාවනාව වැඩිවීමට ඇති බාධාවක් බව මම විශ්වාස කරමි. එසේ නොමැති වූ විට භාවනාවේ අසාර්ථකත්වයක් අලස බවක් ඇති බව මට වැටහි යයි. එය ඔබ වහන්සේ දේශනා කළ පරිදි අදාළ කර්මස්ථානයේ නොසිටීම යන නූපන් අකුසල ධර්මයට ඉඩදීමක් බව දැනුණද ගැලවිය නොහැකි මෙම අපේක්ෂාවෙන් ඉවත් වෙන්නේ කෙසේදයි ආදුනිකයෙකු මාහට දැහැමි අවවාදයක් ඔබ වහන්සේගේ දෙපා නැමැද ඉල්ලා සිටිමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි. તો කාරණා දෙකක් කියද එකක් අදාළව කියන්න පුළුවන් එම් භාවනා කරනකොට එපා වීම කියන එක අපේක්ෂා කරගෙන යන්න. එතකොට පළවෙනි ප්‍රශ්නට උත්තරය එකක් මූල ඔය රචනෙට උත්තරේ ලැබෙනවා. එපා වීම බලාපොරොත්තු වෙන්න. ඒකට කියන්නේ නිබ්බිදා ඥාන කිය. ඒක විශාල ඥානයක් විපස්සනාවේ. ඉතින් නිබ්බිදා ඥාන මේ ඔක්කොටම තියෙනවා. තිබිලා තියෙන්නේ ද්වේෂ මූලේ. ඒක ඥානයක් පාටපත් වෙන්නේ ද්වේෂයෙන් බලන්නේ නැතුව මේක ඥානයක් වශයෙන් බලන්න. මේ පාවීම අනිවාර්යම වෙන්න ඕන. ඒකට ගියහම මේ ඒක භවනාට උනන්දුවක් වෙනවා. බලන මොනවා හරි බලන්න යනකොට භවනා හරියනවා කියලා කියන්නේ එපා මෙහෙම දකින්නවා දකින්න යන්න. දෙක ඊටාම ආයාසයෙන් වීර්යයෙන් හුස්ම ගන්නවා කියලා ලියලා තියෙනවා පටන් ගන්නකොට. පළවෙනි වාක්‍යෙම තියෙන්නේ ආයාසයෙන් වීර්යයෙන් හුස්ම ගන්නවා කියලා. ඒ ওই භාවනා නොකරන වෙලාව වගේ කිසිම ආයාසයක් කරන්න එපා. ආයාසයක් කරපු ගමන් ඉසේකක්කමක් එනවා. හුස්ම විතරයි මේ ලෝකේ තියෙන වීරියක් නැතුව කරන්න පුළුවන් දේ නින්දෙදිත් කරනවා, නාන කොටත් කරනවා, වැසිකිලි කරන කොටත් කරනවා. මොකටයි මෙයා තටමන්නේ? ඒ නිසා මම කියනවා භාවනා කියන ගවන්නකොට මේ භාවනා කරන්න පටන් ගත්තට පස්සේ මේ මතර හුත්ම ගන්නවත් තේරෙන්නේ නැතු වෙනවා. ඒකත් කියලා දෙන්න වෙනවා කවුරු. හකුරු ගන්නත් ගොරෙක් ඕන කියනවා. අපි තියෙනවා මේ සතිපාසල කියලා හදාගත්ත චිත්‍රපටියක් ඒකේ සතිය උගන්වනකොට ප්‍රොෆෙසර් ලක්ෂ්මන් ජයතිල කියනවා බුදුජාන් වහන්සේ කියලා කියන්නේ එළඹ සිටි 100න් ඉඳ කියලා. එළඹ සිටි 100න් කියලා කියන්නේ මම දැන් මෙතන. ඉතින් දැන් කිසිම උපකරණ මොනක්වත් ඕනේ නැහැ. පෑන් ඕනෙත් නැහැ, පැන්තල් ඕනෙත් නැහැ, ඕහෙඩ් ප්‍රොජෙක්ටර්ස් ඕන කරන්නේ නැහැ මොකක්වත් නැහැ. ඕන කරන හුස්ම විතරයි. ඉතින් ඊට පස්සේ කියන මේ හුස්ම කියන එකට හිත නරක කරගන්න ඕන ගමන් නැහැ නේ. තිබුණයි කියලා සතුටු වෙන්නත් එපා නැතුණයි කියලා හිත නරක කරන්න බෑ. හුස්ම සාමාන්‍ය තියෙන එක. ඊමේ භාවනා කරන්න ගියාම වෙනත කරන හුස්මවත් ගන්න බෑ. පව් කියලා හිතෙනවා මට. ඒ දවස් ලැබෙයි මටත් ওই ලෙඩේ තිබුණා අවුරුදු 30කට විතර ඉස්සෙල්ලා. දැන් නැති නිසා මට හිතෙනවා මේ හුස්ම ගන්න එකවත් බෑ ඒකත් ආයාස කරන්න ගන්න. ඒ ආයාස නිසා තමයි ඔය භාවනා කියන්නේ තටමන එකක් කියලා හිතන්නේ කට්ටිය. භාවනා කියලා කියන්නේ රෙජිමෙන්ටේෂන් කියලා නෑ. පටන් ගන්නකොට එහෙම එකක් තියෙනවා. නමුත් කමටහන් සුද්ධුනාට පස්සේ වෙන දේ දිහා බලන එකයි තියෙන්නේ. එතකොට කම්මැලි වෙනව ඇත්ත. ඒ කම්මැලිකම අපේක්ෂා කරගෙන යන. ඒකට උත්තර දෙකයි. එක හුස්මට හිත නරක කරගන්න එපා. හුස්මට හිත වෙහෙස ගන්න ඕන එකක් නෙවෙයි. බුදුහාමුදුර අපිට දීලා තියෙන්නේ නිින්දෙදිත් වෙන එකක්. නාන කොටත් වෙන එකක්. පලානියන කොටත් මේක වෙනවා. කොයි වෙලාවෙත් තියෙන අවධානය යොමු කරන එක විතරයි කරන්න ඕන. දෙක අනිවාර්යයෙන්ම එපා වීම එනවා. එපා වීම අපේක්ෂා කරගෙන යන්නේ. එතකොට ඒක භාවනා උසස් දියුණුවක් කියලා හිතාන ගියා නම් ඔය ලියුම් කාර්යයට හෝ කාර්යයට ඒක තමයි උත්තරේ වශයෙන් කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව මම ආශ්වාස ප්‍රශ්වාස දෙස බැලීමේදී නාසිකාග්‍රයේ ආශ්වාස වාතය වැදීමේදී මුල මැද අග ලෙස එය දකිමි තුනී වන අවස්ථාවේදී ප්‍රශ්වාස වාතය නාසිකාග්‍රයේ තෙරපාගෙන පිටවන බව ද හැඟේ නමුත් ප්‍රාශ්වාසයේ තුනී වන බවට පැහැදිලි හැඟීමක් නොමැත එසේ වන්නේ ප්‍රාශ්වාසයේ ආශ්වාසයේ තරම් ප්‍රාශ්වාසයේ මට පැහැදිලිව නොදෙනෙන නිසා බව මගේ හැඟීමයි. මේ නිසා ප්‍රාශ්වාසයේ තුනීවන බව හඳුනා ගැනීමට ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. ඒක අපේක්ෂා කරන්න එපා. තුනී වෙනවා නම් තුනී වෙයි. නමුත් ওই විදියට වුණා දිගට ගියොත් තුනී වෙන එක වෙන්න ඉඩ තියෙනවා. ඇයි තුනී වෙන්නේ නැත්තේ කියලා බලන්න පටන් අරගත්තොත් ඒ කලබලේ නිසා මානපණය විසිරෙනවා. ඒ නිසා බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. යමක් යමක් ගැන මඤ්ඤණා කරන්න ගියොත් ඒක ඒ නිසා විකෘතිය බාටපත් වෙනවා. එචාරිත් ප්‍රകൃතියෙන් වැඩන ප්‍රසවාසය දිහා බලන්න ඒ තුනි වෙනවනම් හොඳයි. තුනි වෙන්නේ නැත්නම් ඒත් හොඳයි. ඒ තුනි කරන්න උත්සාහ කරන්න යන්න එපා. එතකොට මේ මේ උත්සාහය නිසාම තුනි වීම නතර වෙනවා. ඒක හරියට මේ බබෙක් හොඳට නිදි කරවගෙන නිදාගෙන යන ගමන් බබාට කතා කරලා ඇහුවොත් බබා නිදාගන්න ඉස්සලා කියලා බුදිය ගන්නකො මුදා බුදිද කියලා ඇහුවොත් එම් මොකද වෙන්නේ? අර නිදාගෙන ඉන්න එක තවත් ඇවිස්සෙනවා. ওই දිගටම ওই නැලවිලි කවි කියන්නේ තොර බබා නිදාගන්නේ. එහෙනම් බබාගෙන් සාක්කයක් ඉල්ලන්න යන්න එපා. ඔයා කියන්නේ බුදිනකොට මට කියලා බුදියන්න බබා කියලා තට්ටු කරලා කතා කරන්න යන්න එපා. වගේ තුනී වෙන බව අවසන්ද කියොත් ඇවිස්සෙන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ බොහොම සුනී, බොහොම සියුම් සාමාන්‍ය බුද්ධිය මෙතන අවශ්‍ය කරන්නේ. එහෙම නැතු මහා ලෝකෝයේ සම්පත්‍ති රෝලීපු වෙන මොනවත් මේකේ නැහැ. තුනි වෙයි ওই විදිහට දිගට නිසක භාවයේ තියෙන්න ඕනේ. නිසකව දිගට කරගෙන යන්න. එතකොට ඒක වෙන්න තියෙන දේ වෙයි. අවසාන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මට හැඟෙන පරිදි මනා වූ සිහියෙන් යුතුව විනාඩි කිහිපයක් සක්මන් භාවනාවෙන් පසුව පර්යංකයට වාඩි වූ යෙමි. ආසනය මත හොඳින් පට්ටල් වී පළමු හුස්ම ගැනීමේ පටන් නාසිකාග්‍රයට හිත යොදවමින් හුස්ම ගැනීම හෙලීම් වාර 100ක් ගණන් කළෙමි. එලෙසම හුස්ම වාර 100ක් බැගින් නොකඩවා දසවරක් ගණන් කරමින් මෙම ක්‍රියාවලිය ඉදිරියට කරන ලදී. ස්වාමින් වහන්සේ අතරමැදදී මුල් වාර 100 තුල පැහැදිලිව කෙනෙක් මට ක්‍රීඩාවට යමු කියා කතා කළත් මා එය හඳුනාගෙන මූල කර්මස්ථානයට හිත යොමු කළෙමි. ඉන් අනතුරුවද හතක් හෝ අට අවස්ථාවක් හිත විසිරුණද නැවත කර්මස්ථානයේ වෙත පැමිණිනි. නිවරදිව ගණන් කිරීමටද මට හැකිවිය. ඒ අතරතුර දිගු හුස්ම රැල්ල, කෙටි හුස්ම රැල්ල, සීතල උණුසුම් හුස්ම රැල්ල හඳුනා ගත්ෙමි. භාවනා අසපුව තුලදී මා හොඳින් සිත සහ කය ස්ථීරව දරා ගත්තේ මේ පය තුල බව හැඟේ. මා සතුටු මනසකින් පසු විය. ශරීරය පහළ කොටස නොදැනී ගියේය. අතපය තිබේදයි බැලීමට පයේ මා පටැඟිලි සුලවා බැලුවෙමි. හුස්ම රැල්ල ඊතා සාමකාමීව ඒකාකාරීව ගලා යන අයුරු හිස් අවකාශයක මම අත්විඳෙමි. මගේ මේ අත්දැකීම යෝගාවචරයක් ලෙසින් තව දියුණු කර ගැනීමට උපදෙස් පතමි. ගෞරවනීය නාව්‍යනී ආර්යධම්ම ස්වාමින් වහන්සේටත් ඔබ වහන්සේ ඇතුළු පූජනීය මා සංගරුවනට අමා මහ නිවන් සුව ලැබේවා. අද උදේ පාන්දර 2:12ට ආර්යධම්ම ස්වාමීන් අපවත් වෙලා. ඒ නිසා අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ නිසා ඒ පින් ඒ ස්වාමීන් වහන්සේටත්පත් වේවා. කෙසේ නමුත් මේක භාවනා ජීවන සඳහා කරන්න තියෙන මේ ගණන් කරමින් කරපු දේ ගණන් නොකර කරන්න පුළුවන් වුණොත් මේක ඉතින් දිනුවක් කියයි. අපි ඉස්සර මේ අකුරු කියනට අයන් අල්මයින් මයන් අම්මා කියලා කිව්වා. ඊට පස්සේ අපි වචන දිහා බලලා අම්මා කිව්වා අකුරු අකුරු නොකිය. ඒ වගේ ගණන් නොකරත් ඕක කරන්න පුළුවන් තත්යකට එනවා. අනේ එදාට ඔයිට වැඩි දිනුනේ. එතකොට එච්චර ශක්තිය වැය කරන්නේ නැතුව අර ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේ මෙනෙහි කරන්නෙත් නැතුව ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඒව තමයි මේ මේ ආයාසයෙන් පටන් ගත්ත වැඩේ අනායාසයෙන් සිදු වෙනකොට ගණන් කිරීම, මෙනෙහි කිරීම අඩු කරන්න පුළුවන්. ඒක බැරි වුණොත් හරි ගියේ නැත්නම් ආයෙත් ගණන් කරන්න පටන් ගන්නවා. ඒක විසුද්ධි මාර්ගයේ තියෙන ගණනා පුසනා තපනා අනුබන්ධන ආදී වශයෙන් අරමුණක් දැපෙන දමා ගැනීම සඳහා උග වේලාවට ගණන් කිරීමේ ක්‍රමය කරනවා. නමුත් ගණන් කිරීම 10 ඉලක්කමින් ඉහාට කරන්න එපයි කියනවා. ඒකේ සිට 10 කරලා ආයකට ගිහිල්ලා ආය 10ට යනවා. එහෙමම කරන්න කියනවා. නැත්තම් ඉලක්කම් වල සංකීර්ණතාවයට සතිය බාධා වෙනවා. එනිසා මේ දෙන්න තියෙන උත්තරේ තමයි මේ ගණන් කරමින් ලබාගත් ආ වූ මේ අත්දැකීම ಪರಿචය මේ දර්ශනය ගණන් නොකර කරන තරමට යන්න අරින්න අවශ්‍ය වුණොත් ගණන් කරන්න නැත්නම් ගණන් නොකර යන තැනට ගියාම Tamanට මේ මෙච්චර ශක්ති වැය නොකර දිනු වෙන්න පුළුවන් බව තව ලකුණු පෙනෙයි. ඒක එක පීවරක් පිළිබඳ උපදේශයක් විතරයි. ලිඛිත ප්‍රශ්න අවසానයි ස්වාමීනි. තව තියෙන අපිට විනාඩි 15ක් 20ක් විතර කාලයක්. කාට හරි තියෙනවා නම් වෙන අවස්ථාව හැටියට සභාවට ප්‍රශ්න කරගන්න. අපි විශේෂ ප්‍රශ්නක් නැත්නම් මේ වෙලාව අරගනිමු ඉදිරියට තියෙන සක්මන් සැසිවාරයට එකතුවක් වශයෙන් ඉතර අපිට විනාඩි පැයකට වැඩි ප්‍රමාණයක් තියෙන සක්මන් කරන අපි තුනට නැවත රැස් වෙනවා මෙතන සාමූහික භාවනාවක් සඳහා මේ මතක් කිරීමත් එක්කම අපේ ප්‍රශ්නෝචාරාත්මක වැඩපිළිවෙල නිමාසටහන් වෙනවා සම්බන්ධ වෙච්චි ශිරු දිනාටම තෙරුවන් සරණයි